මෙද්දෙමින් පුරා 540 වසක් තිස්සේ අප අමාමෑණී වූ ලෞතර බුදුරජාණන් වහන්සේ විසින් සංසාර චක්‍රයේ දුක් විඳින සත්වයන් සසර කතරින් එතර කරලීම පිණිස දේශනා කොට වදාළ උතුම් වූ නෛර්යානික වූ ශ්‍රී සද්ධර්මය ශ්‍රවණය කිරීමටයි හැමදිනාම සූදානම් වන්නේ ලෞතර බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පතව්‍යා ඒක රජ්‍යේන සග්ගස්ස ගමනේනවා සබ්බ ලෝකාදිපච්චේන සෝතාපට්ටි පලං වරං සක්විති රජ වීමටත් වඩා ස්වර්ගස්ත වීමටත් වඩා ලෝකෙහිම අධිපති වීමටත් වඩා සෝතාපන්න වීම උතුම් යනුවෙන් ඔබ සක්විති රජ කෙනෙක් වුවත් ඔබ දිව්‍ය ලෝකගත වූයෙක් වුවත් ඔබ මේ ලෝකයටම අධිපති වුවත් ඔබ සතර අපාගත වීමෙන් මිදී නැහැ. නමුත් සෝවාන් තත්වයටපත් පුද්ගලයා නැවත සතර අපාගත වීමක් සිදුවන්නේ නැහැ. අන්න ඒ නිසා පින්වතුනි මේ සියල්ලටම වඩා සෝවාන් වීම වටින බව අප ලෞතර බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරලා තිබෙනවා. බුදුරජාණන් වහන්සේ මේ උතුම් වූ ධර්මය අපට දේශනා කළේ මේ සසර කතරින් එතර වීමට ඒ නිසා මේ අවස්ථාව තුලදී මේ පින්වතුන් සසර කතරින් එතර වීමේ ඒකායන අරමුණින් යුතුව මේ උතුම් වූ ධර්මය ශ්‍රවණය කර ගැනීම ඊටාම වටිනවා අංගුත්තර නිකායේ තිකනිපාතයේදී බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන ආකාරයට තථාගතප්ප වේදිතෝ ධම්ම විනයෝ තථාගතයන්න් වහන්සේ විසින් දේශනා කරන ලද ධර්මය සහ විනය විවටෝ විරෝචති විවෘත වූ තරමට බබලනවා නෝ පටිච්චන්නෝ වැසුණු තරමට නොබබලවයි යනුවෙන් බුදුරජාණන් වහන්සේ උගන්වනවා එසේනම් මේ ධර්මය විවෘත වෙනවා යනුවෙන් අදහස් කරන්නේ මේ ධර්මය පිළිබඳ ප්‍රශ්න කරන තරමට මේ ධර්මයෙන් අපගේ හදවත් යාවෙන තරමට මේ ධර්මය පිළිබඳව ප්‍රගුණ කිරීම වැඩි වෙන තරමට මේ ධර්මය භාවිත වෙන තරමට මේ ධර්මය බහුලීකත වෙන තරමට මේ ධර්මයේ බබලනවා ඒ උදාහරණයක් තුලින් පැහැදිලි කරගන්නේ නම් සඳුන් කොටය සිඳින විටත් සඳුන් කොටය මඩින විටත් එකලෙස සුවඳ පැතිරෙන්නාසේ මේ ධර්මයක් ඒ ආකාරයෙන් බැබලීමට ලක් වෙනවා පින්වතුනි. ඒ නිසා මේ පින්වතුන් තමන්ගේ සාංශාරික ගමන නවතා බලාපොරොත්තු වෙන විමුක්ති සුවය අරමුණු කොටගෙන විමුක්ති සෝය දෙසට නැඹුරු කරගෙන මේ උතුම් වූ ධර්ම දේශනාව මනවින් ධාරණය කරගන්නට සූදානම් වෙන්නට ඕන අද ධර්ම දේශනාව තුලදී ඔබට පැහැදිලි කර දෙනු ලබන්නේ සංයුත්ත නිකායේ මහා වග්ගයේ ඉන්ද්‍රිය සංයුත්තකයේ ජරා වග්ගයේ අන්තර්ගත වන පින්ඩෝල සූත්‍රය පිළිබඳවයි එම සූත්‍ර විග්‍රහය මෙන්න මේ ආකාරයට විග්‍රහ වෙනවා ඒකං සමයං භගවා කෝසම්බියං විහෙරති ගෝසිතාරාමේ එක් සමයක වාග්යවතුන් වහන්සේ කොසබෑ නුවර ගෝසිතාරාමේ වැඩවසනවා තේනකෝපන සමයේන ආයස්මතා පින්ඩෝල බාරද්වාජේන අඤ්ඤ බිහා කතා හෝති මෙන්න මේ සමයේ ආයස්මත් පින්ඩෝල බාරද්වාජ තෙරණුවන් විසින් මෙහෙම ප්‍රකාශයක් සිදු කරනවා පින්වතුනි කුමද්ද මේ ප්‍රකාශය කීනා ජාති මුසිතං භ්‍රමචරියං කතං කරණීයං නාපරං ඉත්තත්තායාති පජානී පජානාමීති ඉපදුම අවසන් කෙලෙමි බඹසර වැස නිම කෙලෙමි කල යුතු දේ කෙලෙමි නාපරං ඉත්තත්තායාති පජානාමීති මේ අත්භවය පිනිස නැවත කල යුත්තක් නැතයි යනුවෙන් Tamanගේ රහත් බව ප්‍රකාශ කරනවා මෙන්න මේ අවස්ථාවේදී අතකෝ සම්බහුලා බික්කු යේන භගවා තේනුප සංකමින්සු අනිකුත් භික්ෂූන් වහන්සේලා බුදුරජාණන් වහන්සේ කොතැනද එතනට වැඩම කොට උපසංකමිත්වා භගවන්තං අභිවාදෙත්වා ඒක මන්තං නිසී දින්සු එකත් පසක හිඳ මෙන්න මේ විදිහට බුදුරජාණන් වහන්සේට පැහැදිලි කරනවා ආයස්මතා බන්තේ පින්ඩෝල බාරද්වාජේන අඤ්ඤාභ්‍යා කතා කීනා ජාති වුසිතම් බ්‍රහ්මචරියං කතං කරණීයං නාපරං ඉත්තත්තායාති පජානාමේති ආයස්මත් පින්ඩෝල බාරද්වාජ තෙරුණුවන් විසින් මෙවැනි ප්‍රකාශයක් සිදු කළ බව බුදුරජාණන් වහන්සේට සැල කරනවා ඉපදීම ගෙවින බඹසර වැස නිම කරන ලදී කටයුතු කරන ලදී මේ භවය පිණිස අනෙකක් නැතයි යනුවෙන් ප්‍රකාශ කළ බව බුදුරජාණන් වහන්සේට සැල කරනවා මෙන්න මේ අවස්ථාව තුලදී බුදුරජාණන් වහන්සේ දේශනා කරන ලද පාඨය තමයි මා ඔබට මේ ධර්ම දේශනාව තුලදී උපුටා දක්වන්නට යෙදුනේ ප්‍රධාන මාතෘකාව ලෙස නැවතත් එය ඔබට ඉදිරිපත් කරනවා නම් තින්නකෝපන භික්කවේ ඉන්ද්‍රියාණං භාවිතත්තා බහුලී කතත්තා පින්ඩෝල බාරද්වාජේන බික්කුණා අඤ්ඤාභ්‍යා කතා මහණෙනි ඉන්ද්‍රිය තුනක් වැඩූ බැවින් බහුල කල බැවින් පින්ඩෝල බාරද්වාජ මහණහු විසින් ඉපදීම ගෙවින බඹසර වැස නිමවන ලදී කටයුතු කරන ලදී මේ භවය පිනිස අනෙකක් නැතයි දනිමි රහත් බව ප්‍රකාශ කරන ලදී කියලා බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා. ඊළඟ බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා සතමේසං තින්නන්තං කුමක්ද ඒ කාරණා තුන සතින්ද්‍රියස්ස සතිය නම් වූ ඉන්ද්‍රිය සමාධින්ද්‍රියස්ස සමාධිය නම් වූ ඉන්ද්‍රිය පඤ්ඤින්ද්‍රියස්ස ප්‍රඥාව නම් වූ ඉන්ද්‍රිය එසේනම් පින්වතුනි සතිය නම් වූ ඉන්ද්‍රිය සමාධිය නම් වූ ඉන්ද්‍රිය ප්‍රඥාව නම් වූ ඉන්ද්‍රිය භාවිතත්තා බහුලී කතත්තා බහුල කල බැවින් වැඩූ බැවින් පින්ඩෝල බාරද්වාජ තෙරණුවන් රහත් වූවා යනුවෙන් බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා එනිසා පින්වතුනි බුදුරජාණන් වහන්සේ මෙතනදී දේශනා කරනු ලබන්නේ ඉන්ද්‍රිය ධර්ම කාරණා පිළිබඳව ඉන්ද්‍රිය ධර්ම කාරණා පින්වතුනි ඉන්ද්‍රිය සංයුත්තේ පුරාවටම පහක් පිළිබඳව විග්‍රහ වෙනවා එයින් තුනක් පිළිබඳව අද ඔබගේ අවධානය යොමු කරනවා ඉන්ද්‍රිය කිව් සැනින් බෞද්ධ ඔබට මතකයට නැගෙන්නේ පංච ඉන්ද්‍රියයන් ඇස කන නාසය දිව ශරීරය කියන මෙන්න මේ පංච ඉන්ද්‍රියයන් නමුත් බුදුරජාණන් වහන්සේ පින්වතුනි ඉන්ද්‍රිය සංයුත්තකයේ සුද්ධක වර්ගයේ සුද්ධක සූත්‍රය තුලදී මෙය ඉන්ද්‍රිය සංයුත්තේ මුලම අපට හමුවන්නේ මේ විදිහට දේශනා කරනවා පංචමානි භික්ඛවේ ඉන්ද්‍රියානි කතමානි පංච මහණෙනි ඉන්ද්‍රිය පහකි මොකක්ද ඒ ඉන්ද්‍රිය පහ සද්දින්ද්‍රියං සද්ධාව නැමැති ඉන්ද්‍රිය විරීන්ද්‍රියං වීර්ය නැමැති ඉන්ද්‍රිය සතින්ද්‍රියං සතිය නැමැති ඉන්ද්‍රිය සමාධින්ද්‍රියං සමාධිය නැමැති ඉන්ද්‍රිය පඤ්ඤින්ද්‍රියං ප්‍රඥාව නැමැති ඉන්ද්‍රිය ඉමානිකෝ භික්ඛවේ පංච ඉන්ද්‍රියානීති මෙන්න මේ පහ තමයි පංච ඉන්ද්‍රිය කියලා බුදුරජාණන් වහන්සේ සුද්ධක සූත්‍රය තුලදී පැහැදිලි කරන්නේ. ඒ වගේම බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පින්වතුනි ඉන්ද්‍රිය සංයුක්තකයේ චලින්ද්‍රිය වර්ගයේ සුද්ධක සූත්‍රය තුලදී ඒ සූත්‍ර දේශනාවත් සුද්ධක සූත්‍රය නමින්මයි සඳහන් වෙන්නේ. මෙම සූත්‍ර දේශනාව තුළ බුදුරජාණන් වහන්සේ උගන්වනවා චෛමානි භික්ඛවේ ඉන්ද්‍රියානි කතමානිච්ච මහණෙනි ඉන්ද්‍රිය හයකි කුමක්ද ඒ හය චක්වින්ද්‍රියං සෝතින්ද්‍රියං ගානින්ද්‍රියං ජීවහින්ද්‍රියං කායින්ද්‍රියං මනින්ද්‍රියං ඉමානිකෝ භික්ඛවේච්ච ඉන්ද්‍රියානීති මෙන්න මෙතන ඉන්ද්‍රිය හයක් පිළිබඳව බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඊළඟ බුදුරජාණන් වහන්සේ ඉන්ද්‍රිය සංයුත්තකයේ සුඛින්ද්‍රිය වග්ගයේ සුද්ධක සූත්‍රය තුල ඒ සූත්‍රයත් සුද්ධක නමින්මයි සඳහන් වෙන්නේ ඉන්ද්‍රිය පහක් මේ විදිහට උගන්වනවා පංචමානි භික්කවේ ඉන්ද්‍රියානි කතමානි පංච ඉන්ද්‍රිය පහකි මහණෙනි කුමක්ද ඒ ඉන්ද්‍රිය පහ සුඛින්ද්‍රියං දුක්ඛින්ද්‍රියං සෝමනස්සින්ද්‍රියං දෝමනස්සින්ද්‍රියං උපේක්ඛින්ද්‍රියං ඉමානිකෝ පංච ඉන්ද්‍රියානීති මේ ආකාරයට ඉන්ද්‍රිය ධර්ම ඉන්ද්‍රිය සංයුත්තකය පුරාවටම ලෞතර බුදුහාමුදුරුවෝ විසින් දේශනා කොට වදාරනවා. විශේෂයෙන්ම පින්ඩෝල සූත්‍ර විග්‍රහයට අනුව අප පැහැදිලි කරගත යුතු කරුණු තුනක් ඉස්මතු වෙනවා. කතමේ සම්තින් නන්තං ඒ කාරණා තුන කුමක්ද? සතින්ද්‍රියස්ස සතිය නම් වූ ඉන්ද්‍රිය, සමාධින්ද්‍රියස්ස සමාධිය නම් වූ ඉන්ද්‍රිය, පඤ්ඤින්ද්‍රියස්ස ප්‍රඥාව නම් වූ ඉන්ද්‍රිය. මේ කරුණු විග්‍රහ කර ගන්නට අපිට ඉන්ද්‍රිය සංයුත්තකයේ තුලම විග්‍රහවන සුද්ධක වග්ගයේ ဒုတိ ය විභංග සූත්‍රය තුලින් මේ ඉන්ද්‍රිය ධර්ම කාරණා තුන අපට පැහැදිලි කරගැනීමේ හැකියාව තිබෙනවා සතින්ද්‍රිය ဒုတိ ය විභංග සූත්‍රය තුල බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා මහණෙනි සතින්ද්‍රිය නම් කවරේද යත් මෙහි ආර්ය ශ්‍රාවකයා සිහි ඇතියේ උතුම් බලවත් සිහියෙන් යුතුය වීම සතින්ද්‍රිය ලෙස බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එසේනම් සතිය කියලා කියන්නේ සිහියට බලවත් සිහිනුවන ඇතිකම බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා සතිය සිහිය හැටියට. නමුත් පින්වතුනි වචනාර්ථයෙන් පමණක් අපිට මේක පැහැදිලි කරගන්නට බෑ. මේ අර්ථයකින් පනවා ගන්නට ඕනේ. එවිටයි බෞද්ධ අර්ථයෙන් සතිය යනු කුමක්ද කියන කාරණය අපිට මනාව පැහැදිලි කරගන්නට පුළුවන්කම ලැබෙන්නේ. බුදුරජාන් වහන්සේ තවදුරටත් පැහැදිලි කරනවා චිර කතම්පි බොහෝ කලකට පෙර කරපු දේවල් චිර බාසිතම්පි බොහෝ කලකට පෙර කියපු දේවල් සරිතා සිහිපත් කළ හැකි අනුසරිතා නැවත නැවත සිහිපත් කළ හැකි. එසේනම් දැන් ඔබට පැහැදිලි වෙනවා සිහිය සාමාන්‍ය සිහිය කියන කාරණයට වඩා ඉන්ද්‍රිය ධර්මයක් ලෙස වැඩෙන විට මෙය උද්දීපනය වන ආකාරය තවදුරටත් මේක පැහැදිලි කරගන්නවා නම් පින්වතුනි මේ සිහිය යනුවෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කරනු ලබන්නේ පෘථග්ජනයාගේ සිත නිරන්තරයෙන්ම පාපයට සහ අකුසලයට බරව පවතිනවා. ඒ නිසා පෘථග්ජන සිත පාපයෙන් සහ අකුසලයෙන් ගලවා ගැනීමට පාපයෙන් සහ අකුසලයෙන් වෙන් කරවා ගැනීමට යම්කිසි චිත්ත ශක්තියක් අවශ්‍ය කරනවා. මෙන්න මේ චෛතසික ධර්මය පාපයෙන් සහ අකුසලයෙන් වෙන් කර ගැනීමේ චෛතසික ධර්මය තමයි බුදුදහම තුල සතිය හැටියට විග්‍රහ කරනු ලබන්නේ. එසේනම් මේ අපගේ සිත නිරන්තරයෙන් පාපී අදහස් වලට අකුසල අදහස් වලට යාමට නොදී තබා ගැනීමේ හැකියාව සිහිය හැටියට හඳුනා ගන්නට පුළුවන්කම ලැබෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා කායානුපස්සී විහෙරති. කය අනුව සිහිපත් කරනවා. ඒ වගේම පින්වතුනි වේදනානුපස්සී විහෙරති වේදනාව අනුව සිහිපත් කරනවා චිත්තානුපස්සී විහෙරති සිතවිලි අනුව සිහිපත් කරනවා ධම්මානුපස්සී විහෙරති ධර්මයේ අනුව සිහිපත් කරනවා එසේනම් සතර සතිපට්ඨානය තුල මේ සතිය වැඩෙන ආකාරය බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා තව දුරටත් අපිට මේක විග්‍රහ කරගන්නට පුළුවන් ඔබට මතකයි නම් කසී බාරද්වාජ සූත්‍රය තුල බුදුරජාණන් වහන්සේ උගන්වනවා සතිමේ පාල පාචනං මගේ නගුලිස නගුල් වැල කෙවිත තමයි සිහිය කියලා බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා. එසේනම් නගුලිස නගුල් වැල කෙවිත නිවරදි මාර්ගයේ ගමන් කිරීමට හේතු වන්නාසේ කෘෂිකර්මාන්තයේදී මෙන්න මේ බෞද්ධ ගමම් මගේදී අකුසලයට සිත බර වෙන්නට නොදී පාපයට සිත බර වෙන්නට නොදී කුසල පක්ෂයේ පිහිටවාගෙන පුණ්‍ය ශක්තියින් උපදවා ගැනීම පිණිස සිහිය අත්‍යවශ්‍ය වෙනවා මේ සිහිය පින්වතුනි ඉන්ද්‍රිය ධර්මයක් ලෙස උප්පරිම තලයකට වැඩිය හැකියි ඒ වඩවන උප්පරිම තලය තමයි අපට ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සත්වෙනි අංගය ලෙස සම්මා සතිය ලෙස බුදුදහමේ විග්‍රහ කරනු ලබන්නේ. ඒ අනුව මේ පින්වතුන්ට සිහිය කියන කාරණය අර්ථයකින් පනවා ගන්නට පුළුවන්. සතිය කියන කාරණේ අර්ථ විග්‍රහයකින් පැහැදිලි කර ගන්නට පුළුවන්. විශේෂයෙන්ම කෙලෙස් වලට අකුසල පක්ෂයට හිත යාමට නොදී තබා ගැනීමේ චෛතසික ධර්මය ලෙස විග්‍රහ කර ගැනීම ඊටාම නිවැරදි වෙනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ සමාධින්ද්‍රිය. සමාධිය නම් වූ ඉන්ද්‍රියක් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ဒုတိ ය විභංග සූත්‍ර විග්‍රහයට අනුව පින්වතුනි කතමංච භික්කවේ සමාධින්ද්‍රයන් මහණෙනි සමාධි ඉන්ද්‍රිය නම් කුමක්ද? ඉද භික්කවේ අරිය ශාවකෝ වස්සග්ගා රම්මණං කරිත්වා ලබති සමාධින් බුදුරජාන් වහන්සේ ඊතා සියුම් ආකාරයෙන් පැහැදිලි කරනවා පින්වතුනි සමාධිය යනු එකඟ බව යනුවෙන් නෙවෙයි දේශනා කරන්නේ බුදුරජාන් වහන්සේ දේශනා කරන්නේ අරිය ශාවකෝ ආර්ය ශ්‍රාවකයන් වහන්සේලා වොස්සග්ගා රම්මණං කරිත්වා ලබති සමාධින් මෙතන ඊටාම වටිනා පාඨයක් කොටසක් තමයි වොස්සග්ගා රම්මණං යනුවෙන් විග්‍රහ කරන්නේ නිවන දෙසට නැඹුරු වූ නිවන අරමුණු කරගනිමින් කරිත්වා ලබති සමාධින් ලබන සමාධිය තමයි බුදුදහමේ සමාධිය ලෙස විග්‍රහ කරන්නේ ලබති චිත්තස්ස ඒකග්ගතං ලබන සිතේ එකඟ බව ඒ නිසා පින්වතුනි සමාධිය යනු සිතේ එකඟ බව යනුවෙන් විග්‍රහ කර ගැනීම බෞද්ධ පදනමට විරුද්ධයි නිවන අරමුණු කරගෙන ඇති කරගන්නා වූ චිත්ත සමාධිය සිතේ එකඟ බව තමයි බුදුදහමේ සමාධිය ලෙස විග්‍රහ කර ගැනීමට හැකියාව ලැබෙන්නේ. ඒ නිසා ලෞතර බුදුරජාණන් වහන්සේ මේ ලෝකයට පහළ වෙන්නට පෙර සිටම විවිධ සමාධි භාවනා වැඩූ පුද්ගලයන් පිළිබඳව අපට බෞද්ධ සාහිත්‍ය තුලින් ඉදිරිපත් වෙනවා විශේෂයෙන්ම සුද්ධෝදන රජතුමාගේ පියාවන සිංහ රජතුමා සිංහහනු රජතුමාගේ ගුරුවරයා වූ අසිත තාපසතුමා එහෙම නැතිනම් කාලදේවල තාපසතුමා එවැනි ධ්‍යාන වැඩුවෙක්. ඒ වගේම බෝසතාණන් වහන්සේට හමු වෙන ආලාර කාලාම උද්දකරාම පුත්ත කියන ගුරුවරුත් ඒ ආකාරයෙන් සමාධි වැඩූ පුද්ගලයන් හැටියට ධර්මයේ විග්‍රහ වෙලා තිබෙනවා. නමුත් ඒ අයගේ සමාධිය නිවන දෙසට නැඹුරු වෙලා නැහැ. එනිසා පින්වතුනි සමාධිය කියන කාරණය මනවින් පැහැදිලි කරගත යුතුයි. සමාධිය යනු නිවන දෙසට නැඹුරු කරගත් සිතේ එකඟ බව. නිවන දෙසට නැඹුරු කරගත් සිතේ එකඟ බව. ඒ තවදුරටත් පැහැදිලි කරගත යුතුයි. සිතේ එකඟ බව යනු සාමාන්‍ය එකඟ බවක් නෙවෙයි මෙතන සමාධිය යනුවෙන් හඳුන්වන්නේ. බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා ဒုတိ ය විභංග සූත්‍රය තුලදී පළමු ධ්‍යානය දෙවන ධ්‍යානය තෙවන ධ්‍යානය සිව්වන ධ්‍යානය ප්‍රථම ධ්‍යානය ဒုတိ ය ධ්‍යානය තෘතිය ධ්‍යානය චතුර්ථ ධ්‍යානය කියන මෙන්න මේ ධ්‍යාන තුලින් සිත එකඟ කර ගැනීම තමයි සමාධිය ලෙස විග්‍රහවන්නේ. ඒ නිසා ඔබටත් මටත් තිබෙන සිතේ එකඟකම නොවේයි මෙතන සමාධිය ලෙස විග්‍රහ කරන්නේ. ධ්‍යාන බලයෙන් සිත එකඟ කර ගැනීම, ධ්‍යාන ශක්තියෙන්ගෙන් සිත එකඟ කර ගැනීම. තව ගැඹුරින් මේ කාර්මය විග්‍රහ කරන්නේ නම් පින්වතුනි, චිත්ත පරම්පරා ගණනාවක් එකම අරමුණේ රැඳවීමේ හැකියාව ඇති කර ගැනීම ධාන බලයෙන් චිත්ත පරම්පරා ගණනාවක් එකම අරමුණේ රැඳවීමේ ශක්තිය ශක්්‍යතාව ඇති කර ගැනීම තමයි පින්වතුනි මෙතන සමාධිය ලෙස හඳුන්වනු ලබන්නේ. ඒ නිසා සතිය තුලදී සිද්ධ වුනේ සිහිය තුලින් පාපයෙන් සිත අකුසලයෙන් සිත මුදවා ගැනීමයි. ඒ වගේම මෙහිදී සිද්ධ වෙන්නේ පින්වතුනි ධ්‍යාන බලයෙන් සිත අකුසල පක්ෂයෙන් වළක්වා ගැනීම පාපී චේතනාවන්ගෙන් වළක්වා ගැනීම එවිටයි පින්වතුනි භාවනාව වැඩෙන්නේ භාවනාව කියලා බුදුදහමේ විග්‍රහවන්නේ සිත එකඟ කර ගැනීම නෙවෙයි කුසල අරමුණක සිත එකඟ කර ගැනීම ඕනෑම අරමුණක සිත එකඟ කරගත් පමණින් බෞද්ධ භාවනාව සම්පූර්ණ වන්නේ නැහැ. ඒ නිසා පින්වතුනි කුසල අරමුණක මෙන්න මේ නිර්ණායක මත පිහිටා මේ සංකල්ප පැහැදිලි කරගත යුතුයි. කුසල අරමුණක පිහිටා සිත එකඟ කර ගැනීම තමයි බෞද්ධ භාවනාව ලෙස විග්‍රහ වනු ලබන්නේ. සමාධියත් ඒ ආකාරයි ධ්‍යාන බලයෙන් සිත කුසල අරමුණු වල රඳවා ගැනීම චිත්තස්ස ඒකග්ගතා සිතේ එකඟ බව සමාධිය ඉදං මුච්ඡති භික්ඛවේ සමාධින්ද්‍රියන් මේක තමයි මහණෙනි සමාධි ඉන්ද්‍රිය ඒ වගේම මේ සමාධිය කියන කාරණේ තවදුරටත් පැහැදිලි කරගන්නවා නම් පින්වතුනි සබ්බපාපස්ස කියන ගාථාව තුල කුසලස්ස උපසම්පදා කුසල් උත්පාදනය කරනවා යනුවෙන් විග්‍රහ වන්නේ කුසල් උත්පාදනය වෙනවා කියලා කියන්නේ සිත සමාධිගත වෙන එක. එසේනම් ධ්‍යාන බලයෙන් කුසල් උත්පාදනය කර ගැනීම සිත කුසල පක්ෂයට නැඹුරු කර ගැනීම මෙහිදී සමාධිය ලෙස විග්‍රහ වෙනවා තවත් ආකාරයෙන් පැහැදිලි කරනවා නම් කෙලෙස් ප්‍රහාණය කිරීමේ දෙවනි ක්‍රමය වෙන විස්කම්බන ප්‍රහාණය මේ චිත්ත සමාධියට අදාළ වෙනවා ඒ වගේම අන්තෝ ජටා බහී ජටා කියන ගාථා ධර්මය තුල චිත්තං පඤ්ඤංච භාවයන් කියලා විග්‍රහ කරනු ලබන්නේ මේ චිත්ත සමාධිය. ඒ නිසා පින්වතුනි සිත අකුසලයට යාමට නොදී සිත කුසලයේ ධ්‍යාන ශක්තියින්ගෙන් රඳවා ගැනීම සමාධිය ලෙස බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. මෙවැනි සමාධිය ඇති වූ විට පංච නීවරණයන් යටපත් වෙනවා. කාම චේතනාවන් යටපත් වෙනවා. එවිට විදර්ශනාවට යෑමේ හැකියාව ඇති වෙනවා තුන්වෙනි කාරණේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පින්වතුනි පඤ්චේන්ද්‍රිය ප්‍රඥාව නම් වූ ඉන්ද්‍රිය බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා එෙහිදී බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මහණෙනි පඤ්චේන්ද්‍රිය නම් කවරේද යත් මේ ආර්ය ශ්‍රාවකයන් මේ දුකයයි සතුසේ දැනගන්නවා ඉදං දුක්ඛන්ති යථා භූතං පජානාති මේ දුකයයි සතුසේ දැන ගැනීම එනම් පින්වතුනි දුක්ඛ ආර්ය සත්‍ය අවබෝධ කිරීමයි ඊළඟට අයං දුක්ඛ සමුදයෝති යථා භූතං පජානාති මේ දුක්ඛ සමුදය යනුවෙන් දුක්ඛ සමුදය ආර්ය සත්‍ය දුකට හේතුව පිළිබඳව අවබෝධ කරගන්නවා අයං දුක්ඛ නිරෝධෝති යථා භූතම් පජානාති මේ දුක්ඛ නිරෝධය යනුවෙන් දැනගන්නවා අයන් දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාති යථා භූතම් පජානාති මෙය දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා මාර්ගය යනුවෙන් චතුරාර්ය සත්‍ය පිළිබඳව යතහ භූත ඥානෙ ඇති කර ගැනීම පඤ්චේන්ද්‍රිය හැටියට විග්‍රහ වෙනවා. ඒ නිසා පින්වතුනි බුදුදහමේ පමණක් ඉගැන්වෙන අනන්‍ය සංකල්පයක් ලෙස මේ කරුණ අපට ප්‍රතියමාන වෙනවා ප්‍රඥාව යනුවෙන් බුදුදහමේ උගන්වන්නේ අවිද්‍යාව දුරු කරලීම එනම් චතුරාර්ය සත්‍ය අවබෝධය මේ ප්‍රඥාව ඇතිවෙන විට මේ දුක මේ දුකට හේතුව මේ දුක නැති කිරීම මේ දුක නැති කිරීමේ මාර්ගය යනුවෙන් පැහැදිලි වන විට ඔබට පටිච්ච සමුප්පාදය පිළිබඳ සත්‍වාවබෝධ දැනුම ලැබෙනවා. ඔබට මේ ලෝකයේ පැවැත්ම සහ නැවැත්ම පිළිබඳ සත්‍වාවබෝධ දැනුම ලැබෙනවා. එවිටයි ඔබට සංසාර ප්‍රවෘත්තිය නිවෘත්තියට හැරවීමේ හැකියාව ලැබෙන්නේ. මේ සූත්‍ර දේශනාව තුළ තවදුරටත් බුදුහාමුදුරුව පැහැදිලි කරන වචනයක් තිබෙනවා. උදයත්ත ගාමිනියා උදයත්ත ගාමිනියා යනුවෙන් මේ විග්‍රහ කරනු ලබන්නේ පින්වතුනි පංච උපාදානස්කන්ධේ හට ගැනීමත් නැතිවීමත් දැකීම උදයත්ත ගාමිනියා යනුවෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කරනු ලබන්නේ පංච උපාදානස්කන්ධයේ හට ගැනීමත් ඒ වගේම නැතිවීමත් එනිසා සත්වයේ උත්පත්තිය යනුවෙන් බුදුදහමේ විග්‍රහ කරනු ලබන්නේ මේ පංච උපාදානස්කන්ධයේ ඇතිවීමයි මේකට උපාදානස්කන්ධය යනුවෙන් හඳුන්වන්නේ සත්වයා අල්වා ගන්න නිසා ඒ නිසා අපට ඉන්ද්‍රිය පහක් තිබෙනවා ඇස කන නාසය දිව ශරීරය හැටියට ඒ නිසා මේ සෑම ඉන්ද්‍රියක් තුලම උපාදානස්කන්ධ රැස් වෙනවා උදාහරණයක් විදිහට පින්වතුනි ඇස කියන ඉන්ද්‍රිය තුල රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන මේ සෑම පංචාරම්මන තුලම රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන කියන උපාදානස්කන්ධ රැස් වෙනවා. ඒ නිසා මෙන්න මේ උපාදානස්කන්ධ නිසා තමයි සසර පවතින්නේ සසර ගමන් කරන්නේ. ඒ උපාදානස්කන්ධයන්ගේ හට ගැනීමත් ඒ වගේම ඒ උපාදානස්කන්ධයන්ගේ නැතිවීමත් තත්ත්වාවබෝධයෙන් දැන ගැනීම පඤ්චේන්ද්‍රිය ලෙස ධර්මයේ බුදුරජාණන් වහන්සේ විග්‍රහ කරනවා. ඒ නිසා පින්වතුනි මේ අවස්ථාව තුලදී ඔබ සතිය නම් වූ ඉන්ද්‍රියත් සමාධිය නම් වූ ඉන්ද්‍රියත් ප්‍රඥාව නම් වූ ඉන්ද්‍රියත් පිළිබඳව කරුණු විග්‍රහ කරගන්නට යෙදුනා. ඒ නිසා සතිය තුලින් සතිය තුලින් සිද්ධ වන්නේ පින්වතුනි සිත පාපයට අකුසලයට නැඹුරු නොවෙන්නට සබා ගැනීමේ ඒ මානසික ස්තරය ඒ වගේම සමාධිය තුලින් ධ්‍යාන බලයෙන් අකුසල පක්ෂයෙන් වෙන් කර ගැනීමත් ප්‍රඥාව තුලින් තත්වාවබෝධයෙන් අකුසලයෙන් සිත වෙන් කර ගැනීමත් විග්‍රහ වෙනවා. ඒ නිසා කෙලෙස් දුරු කිරීමේ ක්‍රමවේදය බෞද්ධ ප්‍රතිපදාව බෞද්ධ විමුක්තිගාමී ගමන් මාර්ගය මේ ආකාරයට බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරලා තිබෙනවා. මෙහිදී අප පැහැදිලි කරගත යුතු තවත් කාරණාවක් තිබෙනවා. ඇයි මේ ධර්මවලට ඉන්ද්‍රිය ධර්ම යනුවෙන් හඳුන්වන්නේ? ඇසට ඇයි ඉන්ද්‍රියක් කියන්නේ? කනට ඇයි ඉන්ද්‍රිය කියලා හඳුන්වන්නේ? නාසය ඉන්ද්‍රියක් වන්නේ ඇයි කියන කාරණයක් අප පැහැදිලි කරගත යුතුයි. ඉන්ද්‍රිය කියලා හඳුන්වන්නේ ප්‍රධානයා ප්‍රධානී පුද්ගලයා ප්‍රධාන වෙනවා එහෙම නැතිනම් නායක වෙනවා මූලික වෙනවා කියන අදහස. ඒ අනුව පින්වතුනි රූප බැලීමට ප්‍රධාන වෙනවා ඇස. අන්න ඒ නිසා ඇස ඉන්ද්‍රියක් බවට පත් වෙනවා. ඒ වගේම ශබ්ද ඇසීමට කන ප්‍රධාන වෙනවා. ඒ අනුව සෝත ඉන්ද්‍රිය වෙනවා. ඒ වගේම ගන්ධය විඥානනය කිරීමට නාසය ප්‍රමුඛ වෙනවා ඒ නිසා ගාන ඉන්ද්‍රිය බවට පත් වෙනවා එසේනම් පින්වතුනි සතිය කෙසේද ඉන්ද්‍රියක් වෙන්නේ බුදුජාන් වහන්සේගේ දේශනාවට අනුව පින්වතුනි සතිය ඉන්ද්‍රියක් වෙන්නේ සතිය anu සිහිය එසේනම් සිහිය නැතිකම නිසා පාපයට අකුසලයට නැඹුරු වෙනවා පාපයෙන් සහ අකුසලයෙන් දුරු කර ගැනීමට සිහිය ඉන්ද්‍රියක් ප්‍රධානියෙක් බවට පත් වෙනවා. ඒ නිසා සිහියක් ඉන්ද්‍රියක් බවට පත් වෙනවා. ඒ වගේම සමාධියක් ඉන්ද්‍රියයක් බවට පත් වෙනවා. ප්‍රඥාවත් ඉන්ද්‍රියයක් බවට පත් වෙනවා. එසේනම් ඉන්ද්‍රිය යන වචනයෙන් ප්‍රමුඛ වෙනවා, මූලික වෙනවා, නායකත්වය ගන්නවා කියන අදහස තමයි බුදුරජාණන් වහන්සේගේ ධර්ම විග්‍රහයන් තුල අපට පැහැදිලි වන්නේ. ඒ නිසා පින්වතුනි බුදුරජාණන් වහන්සේ සංයුත්ත නිකායේම මෙන්න මේ ආකාරයට ඉන්ද්‍රිය සූත්‍රයේ තුලදී පැහැදිලි කරනවා ඉමේ සම් පංචන්තං ඉන්ද්‍රියානං අස්සාදංච ආදීනවංච නිස්සරණංච යථා භූතං විදිත්වා අනුපාදා විමුක්තෝ හෝති මෙම ඉන්ද්‍රිය ධර්මයන්ගේ අස්සාදංච අස්සාදංච කියලා බුදුදහමේ විග්‍රහ කරන්නේ පින්වතුනි ආස්වාදයක් ඒ වගේම ආදීනවංච ආදීනවයක් ඒ වගේම නිස්සරණංච නිස්සරණයක් යථා භූතං විදිත්වා යථා ස්වභාවයෙන් දැන අනුපාදා විමුක්තෝ හෝති උපාදාන රහිතව මිදීම රහත් බව යනුවෙන් ඉන්ද්‍රිය සංයුත්තේ අරහන්ත සූත්‍රය තුල පැහැදිලි කරනවා එසේනම් පින්වතුනි අප සාමාන්‍ය ආකාරයෙන් විග්‍රහ කරන අග ගන්නා ආකාරයට වඩා උසස් මට්ටමකින් මේ ඉන්ද්‍රිය ධර්ම වැඩි විටයි මේ රහත් බව අපට ලබා ගැනීමට හැකියාව ලැබෙන්නේ බුදුරජාන් වහන්සේ පැහැදිලි කරන්නේ මේ ඉන්ද්‍රිය ධර්මයන්ගේ ආදීනවයත් අස්සාදංච ඒ වගේම ආදීනවයත් නිස්සරණංච නිස්සරණත්වයත් අවබෝධ කර ගැනීම තුළ යථා භූතං විදිත්වා යථා අවබෝධයේ ලැබීම තුළ රහත් බව උදා වෙන බවයි. ඒ නිසා බුදුරජාන් වහන්සේ පින්ඩෝල සූත්‍රය තුලදී පැහැදිලි කරනු ලබන්නේ ඉන්ද්‍රිය කාරණා තුනක් භාවිතත්තා බහුලීකතත්තා බොහෝ බොහෝ කොට වැඩූ බැවින් ඒ වගේම වැඩූ බැවින් පින්ඩෝල බාරද්වාජ තෙරණුවන් විසින් රහත් බව ප්‍රකාශ කරන බව. ඒ අනුව මේ පින්වතුන්ට පැහැදිලි වෙනවා පින්ඩෝල සූත්‍ර දේශනාව තුළ උතුම් වූ නිවන් මඟට අවශ්‍ය වෙන ඉන්ද්‍රිය ධර්ම කාරණා කෙලෙස් ප්‍රහීන කරගන්න ආකාරය පියවර තුනකින් කෙලෙස් ප්‍රහීන කිරීම පිළිබඳව ලෞතර බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තිබෙනවා. ඒ අනුව මේ උතුම් වූ ධර්ම දේශනාමය පින්කම ඔබට චතුරාර්ය සත්‍ය අවබෝධය පිණිසම ඉන්ද්‍රිය ධර්ම වඩවා ගැනීම පිණිසම ඉන්ද්‍රිය ධර්ම බහුලීකත භාවිතත්ත කර ගැනීම පිණිසම හේතු වේවා වාසනාව වේවා කියලා කවුරුත් සාදු කියලා ප්‍රාර්ථනා කරගනිමු අවසර දෙවියන්ට පින් දෙමු ආකාසට්ටහා ච බුම්මට්ටහා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිලන් රක්칸තු ලෝක සාසනං ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිලන් රක්칸තු ලෝක සාසනං ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිලන් රක්칸තු ලෝක සාසනං සාද් සාද් සාද් Thank you. පින්ඩෝල සූත්‍රය ඇසුරින් ධර්මානුකූලව කරුණු පෙන්වා දුන් දේශකයන් වහන්සේට ආශිර්වාද කරමු. මෙවන් උතුම් ශාස්ත්‍රික සේවාවන් තවදුරටත් කරගෙන යාමට හැකි ශක්තිය ධෛර්ය ලැබේවා. තුනුරුවන්ගේ ආශිර්වාදයෙන් සියලු දෙවියන්ගේ රැකවරණයෙන් නිදුක් නිරෝගී භාවයේ චිරජීවනය ලැබේවා. සාදු අද ධර්මානුශාසනාව පැවැත්වුවේ ඕමාගම මාගම්මන ශ්‍රී ශෛලපබ්බතාරාම විහාරාධිවාසී ගෞරව ශාස්ත්‍රවේදී පූජ්‍ය නිගපිටියේ නන්දරතන ස්වාමින් වහන්සේ. ඔබටත් ඥාන ධර්ම දේශනාවක දායකත්වය ලබා ගැනීමට අවශ්‍ය නම් විමසන්න 0112 69 71 40 දුරකථනයෙන්. ඔබ සැමට සම්මා සම්බුදු සරණයි.